කිසි ධර්මානුශාසනා සුපින්වතුනි අද ධර්මානුශාසනාව සිදු කරන ගෞරවනීය දේශකයන්න් වහන්සේ ශ්‍යාමපාලි මහනිකායේ මල්මුතු පාර්ශවයේ මාතර කන්දබඩ පත්තුව සහ හම්බන්තොට දෙවිස්සාවේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක දුරන්දර සද්ධර්ම කීර්තිසී සුගතපාල ගුණානන්දාභිදාන සද්ධර්ම විශාරද මොරොක්ක ශ්‍රී විජේ පරිවේනාධිපති විහාරත්‍රාධිපති ශාස්ත්‍රවේදී ශ්‍රී දේවානන්ද දාම්පාසලේ ප්‍රධානාචාර්ය පූජනීය සපුගොඩ ශ්‍රී අස්සජී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමෝ තස්ස භගවතෝ අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝ මයා මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා තතෝ නම් දුක්ඛමන් වේති චක්ඛංව වාතු පදං මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ නං සුඛමන් වේති ඡායාව අනපායිනීති සාදු සාදු සම්මා විපාකා වත්තන්ති විපාකෝති සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකේ පවත්තති සාදු සාදු සාදු ධර්ම ශ්‍රවණාබිලාසී කාර්මික සදාවත් බෞද්ධ පින්වතුනි මේ අවස්ථාවේදී මේ සෑම සියලු දෙනා පින්වතුන් ඒකා රාසි වෙලා මේ බලාපොරොත්තු වන්නේ ඊ타ත්ම වැදගත් වූ මේ තථාගත ධමී ගැන්වෙන සබ්බදානං ධම්මදානං ජිනාති කියපු ආකාරයට උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය කිරීමටයි ඒ අනුව කාරුණික පින්නතුනි ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය මිහිරි වූ ශ්‍රී සද්ධර්මය උන්වහන්සේ අවබෝධ කරගෙන ලෝ සතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්ට යෙදුන ඒ නිර්වාණාදි ගමයට නිබ්බානත්තාය කියපු ආකාරයට නිර්වාණය පිණිස හේතු වන මේ උත්තරීතර වූ සදහම් බිඳ ශ්‍රවණය කිරීම අපේ ජීවිතය තුළ ඉතාමත්ම වැදගත් අවස්ථාවක් වශයෙන් සඳහන් කරන්නට පුළුවන්. එවැගේම කාරුණික පින්නතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන එකෙන බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තරීතර ගුණය පිළිබඳව අපි මේ මොහොතේදී අපි සිහිපත් කටයුතුව තියෙනවා. ඒ අනුව කාරුණික පින්වතුනි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපේ අත්මේ සියලුම දෙනා වන්දනමානාදිය කරන ඒ උතුමේ බුද්ධ ධර්මය කෙරෙහි මේ බෞද්ධ දර්ශනය කෙරෙහි මේ බුදුදහමේ නිර්මාත්‍රරයන් වහන්සේ කෙනෙක් වශයෙන් ඒ අපගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ වහන්සේ සංසාරේ පුනන ලද සසර පුරන ලද පාරමී ධර්මයන්ගේ උත්තරීතර භාවයෙන් මෙවන් தත්ත්වයටපත් වෙලා ලෞතුරා බුදු පදවිය ලබන්නට යෙදුන ඒ උත්තරීතර වූ අමාමෑණී බුදුරජාණන් වහන්සේ පිළිබඳව අපි දත යුතුව තියෙනවා. ඒ අනුව කාරුණික පින්වතුනි සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමනක් බ්‍රාහ්මනියා පජාය සදේව මනුස්සාය කියපු ආකාරයට දෙවියන් මරුන් බමුන් සහිත සදේවක ලෝකයාගේ තුතම ඒ සෑම සියලු දෙනාගේම යහපත උදෙසා දේශනා කරන්ට යෙදුන ඒ උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තා වූ ඒ උත්තරීතර වූ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ඒ ශ්‍රී සද්ධර්මයේ තියෙන වටිනාකම පිළිබඳවත් අපි දත යුතුව තියෙනවා අපේ කාර්මික පින්වතුනි මේ පින්නතුන්ගේ ශ්‍රී සද්ධර්මය පිණිස ශ්‍රවණය කිරීම පිණිස මම මාත්‍රුකා කරගන්නට යෙදුනේ ඒ ලෞතර අමාමෑණී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන ස්වාසූ දහසක් ධර්මස්කන්ධය අන්තර්ගතින් පින්නතුනේ ඒ ධම්මපදයේ යමක වග්ගයට අයත් ධාතා පාඨ දෙකක් මේ ඇත්තන්ගේ මනදොර සපුරා සපුරාලීමවස් පින්නතුනේ මේ ඇත්තන්ට යහපත පිණිස මෙලව යහපත පරලව යහපත දෙකටම හේතු වෙන ආකාරයට මා මේ අවස්ථාවේදී මාත්‍රුකා කරගන්නට යෙදුනා කාරුණික පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම ලෝසතුන් කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන මේ උත්තරීතර ධර්මය අපි කෙසේද යත් අපි දැනගත යුතුව තියෙනවා බලන්න එදා බුදුරජාණන් වහන්සේ සන්තන් දන්තන් නියතෝ බ්‍රහ්මචාරී උන්වහන්සේ සියලුම ඉන්ද්‍රයන්ගේ දමනතාවෙන් යුක්තව උන්වහන්සේ වැඩම කරන වෙලාවේදී එක්තරා බමුණෙක් බුදුරජාණන් වහන්සේ දැකලා උන්වහන්සේ පසුපසින් ගොස් උන්වහන්සේ පිළිබඳව දත යුතු කරුණු සොයා බලනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ සියලු ඉන්ද්‍රයන් দমনය කරගෙන ඔබ වහන්සේ සාන්ත දාන්තව ගමන් කරනවා වඩිනවා මේ නිසා ඔබ වහන්සේ කවුද මෙවන් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බමුණාට කියනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බං භාවිතබ්බං බමුණේ මම වැඩිය යුතු සියලු දේ මං වැඩුවා අත්හල යුතු දේ සියල්ල මං අත්හැරුවා ඒ නිසා මට ආයි කළ යුතු දෙයක් නොමැති බැවින් මම බුද්ධ යන නාමයෙන් පරිනිර්මිතයි කියලා මේ වචනය අහපු බමුණා බොහෝසෙයින්ම සන්තෝෂ භාවයට පත්වන්නට යෙදුනා මේ ආදී වශයෙන් පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රීමත් ඒ උතුම් ගුණය මෙහිදී අපිට විවිධාකාර අයුරින් අපිට විග්‍රහ කළ යුතුව උනත් කාලෝචිතව අපි දැනගත යුතුව තියෙනවා පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ මේ තුන් ලොවටම අග්‍රප්‍රාප්තව උන්වහන්සේ සියලු සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන මේ දහම් කරුණු අතර සත්වයාගේ මෙලව සුභසිද්ධිය පරලෝක වශයෙන් බලාපොරොත්තු වන නිර්වාණාදිගමයට හේතු වන ආකාරයට උන්වහන්සේගේ දේශනාව ගෙනහැර දක්වා තියෙනවා. මනුෂ්‍යත්වය ලැබුවාමදි පින්නතුනේ මනුෂ්‍යත්වයට ගැලපෙන ආකාරයෙන් අපේ චරිත අපි ගොඩනගාගත යුතුව තියෙනවා. ඒ ඒ අනුව බලනකොට ධම්මපදයේ නැමැති මේ බෞද්ධයාගේ අත්පොත වශයෙන් සැලකෙන මේ ධම්මපදයේ අන්තර්ගත කරුණු අතර පින්නතුනේ බෞද්ධ ජීවිතයක් විතරක් නෙවෙයි අබෞද්ධයෙකුට පවා මේක යම් ආකාරයකින් මේ ග්‍රන්ථය ශ්‍රවණය කරයිද පින්නතුනේ දෙලව යහපතට හේතු වෙනවා. ඒ අනුව පින්නතුනේ බුද්ධ වචනය කියන එක ආදී කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසානං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නම් පකාසේති යන මේ බුද්ධ වචනයට අනුව පින්නතුනේ බුද්ධ වචනය කියන එක මුලමද අග කියනා වූ තුන්තැනම පින්නතුනේ ඊ타මත්ම කල්යාණයි යහපතයි පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලේ පාරමී දම් පුරලා උන්වහන්සේ මේ අවබෝධ කරගත්තා වූ මේ ලෝක සත්‍යා කෙරී පතල මහා කරුණාවෙන් දේශනා කළා වූ මේ උත්තරීතර සදහම් අපි ශ්‍රවණය කළ යුතු ආකාරයත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කර තියෙනවා මංගල සූත්‍රයේ පැහැදිලි කරනවා කාලේන ධම්ම සාකච්ඡා ඒතං මංගල මුත්තමං කාලේන ධම්ම සවණං ඒතං මංගල මුත්තමං පින්නතුනි අපේ ජීවිතයක් තුලට සෑමදාම අපිට බණ අහන්නට බෑ සෑමදාම පින්නතුනි අපිට බණ ශ්‍රවණය කරන්නට බෑ ඒ වගේම පින්නතුනේ හැමදාම සාකච්ඡා කරන්නට බෑ. නමුත් මේ ජීවිත කාලය තුල යම් අවස්ථාවක් අපිට බැරි වෙන අවස්ථාවක් වෙනවා. බලන්න අපේ පින්නතුනේ රෝගාබාධයක් ඇති වුණා, මහලුවටපත් වුණා, ඒ වගේම ලෙඩ ඇඳට වැටුණා. මෙවන් අවස්ථාවක් වෙනකොට පින්නතුනේ අපිට ඒ බණ අහන්න බැරි වෙනව නේද? බුද්ධ වචනය ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන්නේ උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පවා අපි ගෞරවමුගමයේ ගෞරවණීයත්වයෙන් ශ්‍රවණය කළ යුතු බවයි සුනාත ධාරේත කරාත ධම්මේන ලෞතර බුද්ධ වචනය පින්නතුනි අපින් හොඳින් ශ්‍රවණය කරන්නට ඕන හොඳින් ශ්‍රවණය කරාමින්ම පින්නතුනි ධාරණය කරගන්නට ඕන ධාරණය කරගත්තා සේම පින්නතුනේ ඒකං ධම්මපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති බලන්න පින්නතුනේ මේ උත්තරීතර සාසූ දහසක් ධර්මස්කන්ධ සියල්ලම පින්නතුනේ අනුගමනය කරන්නට පුළුවන් නම් හොඳයි නමුත් පින්නතුනේ එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා එක්තරා භික්ෂූන් වහන්සේ නම ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙච්චර ශික්ෂාපද මෙච්චර ගොඩක් මම කොහොමද ධාරණය ධාරණය කරන්නේ කියලා එවන් අවස්ථාවදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ඒකං ධම්මපදං සෙය්‍යෝ යං සුත්වා උපසම්මති මේ සාසු දහසක් ධර්මස්කන්ධය අතරින් යම් කරුණක් හරි තමන් එක කරුණක් හරි අවබෝධ කරගෙන තමන්ගේ සසර ගමනට නිවන් දකින්නට හේතු වෙන ආකාරයට තමන්ගේ සසර ගමන කෙටි කරගෙන නිවන් මගට පිළිපන්නට හේතු වන ආකාරයට එක්දහම් කරුණක් හරි ශ්‍රවණය කරන්නේ වීනම් අනුගමනය කරන්නේ වීනම් අන්න ඒක වැදගත් බව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා. ඒ වගේම පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට දැහැමින් යුක්තව තමන්ගේ ජීවිතය ගත කරනවා නම් අන්නේ ජීවිතය ඊ타ත්ම වාසනාවන්තයි ඒ වගේම ඒ ජීවිතය අලංකාරවත් වෙනවා දෙලව ජයගත්තා වෙනවා මට මතක් වෙනවා පින්නතුනේ අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ උන්වහන්සේ දසදහසක් සක්වල දෙවියන්ට පවා ධර්මීය දේශනා කරන්නට යෙදුනා යටත් පිරිසෙන් තිරිසංගත යෝනිවල උත්පත්ති ලැබූ තිරිසංගත සතුන්ට පවා මේ උත්තරීතර ධහම පිහිටු කරලා තියෙනවා. මෙවන් වූ උත්තරීතර ධහම අපි හොඳින් ශ්‍රවණය කරගත යුතුව තියෙනවා. පින්වතනි බණ ඇසීම තුළින් ප්‍රඥාව ඇති වෙනවා. නුවණ සැපෑදෙනවා. ඒ වගේම පින්නතුනේ නිර්වාණ අවබෝධ කර ගැනීමට හේතු වාසනාවක් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා සකාය නිරුක්තියා කියලා වචනයක් පැහැදිලි වෙනවා විසුද්ධි මාර්ගයේ පින්වතුනේ මත මතක් වෙනවා අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ යමේත කියන භික්ෂූන් වහන්සේ තේලුක කියන භික්ෂූන් වහන්සේ දෙපළ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ කෙරෙහි මහා ගෞරවයෙන් යුක්තව වැඩ වැඳ නමස්කාර කළා එකත් පසෙක සිටගෙන ආනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ඉඳුරන්ගෙන් ඊ타මත්ම සාන්තව දාන්ත වූ ඔබ වහන්සේ දේශනා කරන්ට යෙදුන මේ උත්තරීතර ධර්මය ස්වාමීනි අපේ පද්‍යයට නැගීම හොඳද කියලා ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්ට යෙතුනා ස්වකීය භාෂාවෙන් දේශනා කරන්ට මහානමේ බුද්ධ වචනයට අගෞරව නොවන ආකාරයට දේශනා කරන්න මේ යම් කිසි කෙනෙක් මේ බුද්ධ වචනයට අගෞරව කළ යම් ආකාරයකින් ක්‍රියා කරයිද දුක්කටාපත්තියකට මේ මහානතෙමත ඒ තනත්තාට මූණපාන්ත සිද්ධ වෙනවා එහෙනම් පින්වතුනි බලන්න මේ උත්තරීතර වූ ධම අපේ බුදුරජාණන් වහන්සේ ගුරුවරයෙක් වශයෙන් ගුරුතනතුරේ තබාගෙන තියෙනවා. එවන් වූ උත්තර දේ උත්තරීතර වූ දේශනාවක් මේ ශ්‍රවණය කරනු ලබන්නේ කාරුණික පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සත් ධර්මය අත්ථ සංහිතාය භික්කවේ අර්ථය පිණිස හේතු වෙනවා නිබ්බානස්සාය නිර්වාණය පිණිස හේතු වෙනවා මේ සත්‍ය ශ්‍රවණය කිරීම තුලින් පින්නතුනේ අපි ඔය ඇත්තන්ට කියනවා බන අහන වෙලාවේදී කෑකෝ ගහන්ට එපා බනට අගෞරව කරන්ට එපා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ගිලන් වෙච්ච කෙනෙක් හැරෙන්නට උඩ වාඩි වෙලා ඉන්න අයට ධර්මයේ දේශනා කරන්ට එපා කතා කර කර ඉන්න වෙලාව අයට ඒ අයට බණ දේශනා කරන්ට එපා ඒ වගේම හිතගෙන සරටියක් පිටිපස්සට කරගෙන ඉන්න කෙනාට බණ දේශනා කරන්නට එපා. ඒ වගේම තැන් තැන්වල ඉඳගෙන මේක දේශනා කරන්නට එපා. මේ බුද්ධ වචනේ තියෙන වටිනාකම මේ බුද්ධ වචනේ තියෙන උත්තරීතර භාවය කෙලසිලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ධම්මං ගරුකරොන්තෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරුත්වය දක්වමින් උදසත්කාර පවත්වමින් ශ්‍රවණය කළ යුතු වෙනවා මේ බලන්න පින්වතුනේ අපරමං කියත සඳහන් කළාසේම බණපදයක් අපි අසාගනවා කියන එක බොහොම අමාරුයි අද නම් එදා පින්වතුනේ මට මතක් වෙනවා අපේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සිදුවෙච්ච යම් යම් යම් යම් කරුණු කාරණා දිහා බලාගෙන යනකොට අපිට පැහැදිලි වෙනවා දහම පවානුවේ නොඑක් අවස්ථාවන් වලදී විකෘතිවා ස්වභාවයටපත් වෙලා පවතින බවක් පැවතුණු බවක් ඒ අනුව කාරුණික පින්නතුනේ මේ බුද්ධ වචනය ශ්‍රවණය කිරීම තුලින් අපිට නුවණ සැපෑදෙන්නා සේම යම් ආකාරයක අගෞරවයක් කරන්නේ වීනම් මේ බුද්ධ වචනයට පින්නතුනේ යම් ආකාරයක අගෞරවයක් දක්වනවා නම් ඒ අනුව ක්‍රියා කරනවා නම් පින්නතුනේ මහා අකුසල කර්මවලට මූණ පාන්ත සිද්ධ වෙනවා ඒ පින්නතුනේ අන්ධයෝ බවට පත් වෙනවා අන්ධ කියලා කියන්නේ මෙතන පින්නතුනේ තමන්ගේ නුවණස පෑදීම වැළකෙනවා ඒ වගේම පින්නතුනේ ස්මරණය වැනි දේවල් පින්නතුනේ සංසාරයේ උපනුපංජා ඒ වගේම දුක්භාවයටපත් වෙනවා දීරභාවයටපත් වෙනවා මෙන්න මේ ආකාරයෙන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා තියෙනවා බණ හොඳින් ඇසීම තුළ සැක සංකා දුරු වෙනවා පින්වත්නේ නිර්වාණය පිණිස හේතු වෙනවා එහෙනම් මෙන්න මේ ආකාරයට බුද්ධ වචනය පිළිබඳව ධර්මය දේශනා කරන්නා වූ දේශකයාණන් වහන්සේ විසින් ධර්ම ශ්‍රවණය කරන්නා වූ සදහවතුන්ට දිය යුතු ධර්මාවාදයක් වශයෙන් මම මේ අවස්ථාවේදී මේ හැමත ප්‍රකාශ කරන්නට යෙදුනා කාරුණික පින්නතුනි මගේ ගාථා පාඨයට අනුව පින්නතුනි මීළඟට මම බලාපොරොත්තු වෙනවා ධර්මයේ දේශනා කරන්නට අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය පින්නතුනේ කාලේ පින්නතුනේ චක්කුපාලි කියලා හාමුදුරන් වහන්සේ නමක් හිටියා. මේ චක්කුපාල හාමුදුරන් වහන්සේගේ පින්නතුනේ ඇස් දෙක අන්ධ වුණා. නිවන් දක්නා තෙක්ම පින්නතුනේ උන්වහන්සේ පිරින්වන් පාන තෙක්ම පින්නතුනේ මේ හාමුදුරන්ගේ ඇස් දෙක අන්ධ වුණා. අන්ධභාවයට පත් වුණා ඒකට හේතුව තමයි පින්වතුනි පෙර භවයක මේ චක්කුපාල හාමුදුරුවෝ විදෙක්ව ක්‍රියා කරපු ආකාරයට වෙද මහත්ය කියලා කියනකොට අපි දන්නෝ පින්නතුනේ හරියට දෙවි කෙනෙක් හා සමානයි කියන එක අපිට පැහැදිලි කරන්නට පුළුවන් රෝග ව්‍යසනකාරී අවස්ථාවන් වලදී අපිට පිහිට වෙන්නේ වෙද මහත්ය දුස්තර මහත්මයා එහෙමනම් පින්නතුනේ මේ චක්කුපාල හාමුදුරුවෝ පෙර භවයක පින්නතුනේ වෙද මහත්යෙක්ව වෙලා ඉන්න වෙලාවේදී වීතියේ ගමන් කරන වෙලාවේදී එක්තරා කාන්තාවක් දැකලා පින්නතුනේ නැගණිය මොකද කියලා ඇහුවා ඇස් දෙක පිළිබඳව ඒ අවස්ථාවේදී කිය ස්වාමීනි මගේ ඇස් දෙක පෙනුම අඩුයි කියලා ඒ වෙලාවේදී මේ වෙද මහත්තයා කියනවා හොඳයි කමක් නැහැ මම ඔය පෙනුම ඇති කළා දෙන්නම් මේකට Taman මොනවද දෙන්නේ කියලා ඒ වෙලාවේදී ප්‍රකාශ කළේ මගේ දිවිහිමියෙන් මම බැල මෙහෙවරකම් කරනවා මගේ දරුවත් එක්ක ඇවිල්ලා මගේ එහෙනම් වේද මහත්වෝ ඇස් දෙක පාදලා දෙන්න කියලා ඒ වෙලාවේදී මේ වේද මහත්ය මොකද්ද කළේ අර මේ මේ මේ කා ස්ත්‍රියට පින්නතුනේ බෙහෙතක් ලබා දුන්නා හොඳයි එහෙනම් නැගණිය මේක අරගෙන ගිහිල්ලා ඇස් දෙකට දමන්න කියලා නමුත් වේද මහත්යට මේකේ වටිනාකම සත්‍යයි මේකේ තියෙන නිරෝගී බව මේකේ තියෙන වැදගත්කම එතුමා දන්න නිසා ප්‍රකාශ කරන්ට යෙදුනා දැන් මේ කාන්තාව මොකද්ද කලේ පින්නතුනේ අර බෙහෙත් ටික අරගෙන ගිහිල්ලා පාවිච්චි කළා පාවිච්චි කළාට පස්සේ අන්ධභාවය මගහැරිලා ගියා දැන් කල්පනා කරනවා මම අර වේද මහත්යට බාරයක් වුණා නේද? මම අන්න ඒක ඉෂ්ට කළ යුතුව තියනව නේද කියලා හිතන ගමන් දවසක් මේ වේද මහත්මයා වීතියේ ගමන් කරනකොට පින්වතුනි මෙන්න මේ කාන්තාවද පින්වතුනි ගමන් කරමින් සිටියා. වේද මහත්මිය දැකලා අහනවා නැගණිය කොහොමද දැන් ඇස් දෙක පේනවද? අනේ ස්වාමීනි අනේ වේද මහත්යෝ තවත් තාම හොඳට පේන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. වේද මහත්යා හරියට දන්නවා තමන්ගේ බෙහෙතේ තියෙන නිශ්චිත ස්ථිරභාවය වැදගත්කම දන්නවා. නමුත් මේ කාන්තාව කලේ මේ මේ ස්ත්‍රිය කලේ බොරුව බව දැනගත්තා. එහෙමනම් නැගණිය මීටව ඔయిత වඩා හොඳට පේන මම බෙහෙතක් දෙන්නම්. ඇවිල්ලා ගෙනියන්න කියලා ඉවර වෙලා අර බෙහෙත් ඊළඟට දුන්න බෙහෙතක් ඒක ඇස් දෙකට දෑවට පස්සේ ඇස් දෙක අන්ධ වෙලා ගියා. මෙන්න මේ අකුසලයක් හේතු කරන කොටගෙන පින්නතුනේ අන්නර චක්කුපාල හාමුදුරන් වහන්සේට උන්වහන්සේගේ සියලු බුම නිර්වාණ අවබෝධයේ පිණිස හේතු වුණත් උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ වෙලා ගියා. මෙන්න මේවෙන් අපිට පෙනී යනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කම්මා විපාකා වත්තම්ති විපාකෝ හෝති සම්භවෝ තස්මා පුනබ්බවෝ හෝති එවං ලෝකේ පවත්තති සදහවතුනි අපි කරනු ලබන කුසල කුසල කර්මවලට අනුව අපිට යම් කිසි විදිහේ කර්ම ශක්තියක් සංසාරේ අත් වෙනවා මෙන්න මේ කරනු ලබන කුසල කුසල කර්ම හොඳ නරක දෙක අනුව අපේ දෛවය පින්නතුනි අපිට විසඳන්නට හේතු වෙන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමන් වේති චක්කංව වහතෝ පදං පින්නතුනි අපි සිතන පතන සියලුම දේ අපේ සිතෙන් සිත තුලින් තමයි සිද්ධ වෙන්නේ ඒ අනුව සියලු ක්‍රියා අපේ සිතෙන් සිහිපත් කළා තමයි කරනු ලබන්නේ සම්යෝ සිත ශේෂ්ඨ කොට ඇත්තාහ මෙන්න මේ සිත තුලින් මනෝ මේ වික්ෂිප්ත වූ සිතකින් එහෙමත් නැත්නම් කිලිටුනා වූ සිතකින් පින්නතුනේ යම් කිසි කෙනෙක් කතා කරනවා නම් ඒ වගේම ක්‍රියා කරනවා නම් ඒ තුලින් පින්නතුනේ සිද්ධ වෙනවා අකුසල කර්මයකට මූණ පාන්න සිද්ධ වෙනවා මෙන්න මේ අකුසලය පින්නතුනේ උපනුපංජාති දක්වාම සංසාරේ ගමන් කරනවා සංසාරේ ගමන් කළා ඒ ඒ තැන්වලදී පින්නතුනේ විපාක විඳින්නට සිද්ධ වෙනවා ඒ නිසා තමයි එදා චක්කුපාල හාමුදුරන් වහන්සේට අර එදා ඒ කරපු වේදා වෙලා සිටිය කාලේ කරපු අර ස්ත්‍රියගේ ඇස් අන්ධ කළාseම උන්වහන්සේගේ ඇස් දෙක අන්ධවන්නට සිද්ධ වුණේ එහෙමනම් පින්නතුනි කම්මා විපාකා වත්තම්ති මේ සියලු සංසාර සාගරේ සැරිසරන සත්වයාට පින්නතුනි කර්මය කියලා එකක් අත් වෙනවා මෙන්න මේ කර්මයට අනුව පින්නතුනි ඒ සත්වයාගේ භවය විසඳනු ලබනවා ඒ වගේම මේකේ කුසල පැත්ත දිහා බලනකොට පින්නතුනේ මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා ඒ වගේම පින්නතුනේ අපි සංසාරේ කරනු ලබන මේ කුසල කුසල කර්ම දිහා බලනකොට විවිධාකාරව අපිට විවිධ භවවලදී අපිට විපාක මිදින්නට සිද්ධ වෙනවා කරපු අකුසල කර්මයේ පින්නතුනේ දිත්‍ය ධම්ම වේදනීය වශයෙන් විපාක දෙනවා මේ ලෝක වශයෙන් උප්පත්තිය ලැබූ සත්වයාට විපාක මිදින්න සිද්ධ වෙනවා ඒ කරපු අකුසලය හෝ වේවා කුසලය හෝ වේවා පින්නතුනේ මේ ලෝක වශයෙන් මූණ පාන්න සිද්ධ වෙනවා විපාක විදීම් වලට මූණ පාන්න සිද්ධ වෙනවා ඒ විපාක විදීමේදී පින්නතුනේ භවයන් අර බුද්ධ දේශනාවට අනුව පින්නතුනි අතරක් නැතිව භවයක් අතරක් නැතිව පින්නතුනි මේක විපාක විඳවන්නට සිද්ධ වෙනවා මිනිසෙක් වෙලා ඉපදුනත් දෙවියෙක් වෙලා ඉපදුනත් වෙනත් ත්‍රිසංගත යෝනියක උප්පත්තිය ලැබුවත් මේ කර්ම ශක්තියෙන් විපාක දීමේදී ඒක කිසි කෙනෙකුට වළක්වන්නට බෑ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා ඒ අනුව කර්මය පිළිබඳව විග්‍රහ කරන තැනේදී අපි මේ සිතන සිතුවිලි අපි කරන ක්‍රියා සියල්ලක්ම පින්නතුනේ සිතෙන් සිතලා වචනයෙන් කියම කතා කරලා කයෙන් ක්‍රියා කිරීම තුලින් පින්නතුනේ අපට ඇති වෙනවා කර්ම ශක්තියක් ඒ අනුව මනසාචේ පදුත්තේන නොපැහැදුනා වූ කිලිටි වූ සිතකින් යම් කිසි ක්‍රියාවක් කරයිද කයෙන් කරයිද සිතෙන් සිතයිද වචනයෙන් කතා කරයිද ඒන් සිද්ධ වෙන මහා අකුසල කර්මය පින්නතුනේ හරියට බුදුරජාණන් වහන්සේ මේක උපමාවක් පෙන්නනවා ඒ සත්වයාට බලපාන ආකාරයේ පින්නතුනි පෙන්눔 කරනවා කොහොමද? ගොනුපසපස යන් පසුපස යන සියසකක් මෙන් සංසාරයේ විපාක විඳවනවා. මේ නිසා බුදුහාමුදුරෝ පෙන්눔 කළා අන්හම් ධම්මං විප්පහාය කලු ධර්ම හේවත් අකුසල කර්ම සංසාරේ කරන්ට එපා සංසාරේ අකුසල කර්ම සිද්ධ කරන්නේ සංසාරයේ දීර්ඝ දීගෝජාගරතෝ රත්තේ දීගං සම්තස්ස යෝජනං මේ පස්පව් දස අකුසල් කරන පින්නතුනේ සත්වයාගේ සසර ගමන දිගයි සංසාරේ කෙටි කරගන්න බෑ දිගයි ඒක පෙන්눔 කරනවා පින්නතුනේ නිදි මරණ තනත්තාට රාත්‍රී කාලයේ දීර්ඝ වන්නාසේ අපි දන්නවා පින්නතුනේ අපේ ජන ජීවිතය ගත කරනකොට අපි කිසියම් අවස්ථාවක් වැදගත් අවස්ථාවක් තුලදී අපි රාත්‍රී කාලයේ Taman නිදිමරාගෙන කටයුතු කරනවා නිදිමරන වෙලාවට අපිට දැනෙනවා මේ අද දවස අපිට දීර්ඝයි වගේ මේ රාත්‍රිය දිගයි වගේ අපිට පේන පේනවා ඒ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා දීගං සම්සස්ස යෝජනං පින්නතුනි තනිවම තනිවම යන පුජ්‍යලයාට 31 යොදුන 30 ගව්වක් වගේ දුර බව දැනෙනවා. මෙන්න මෙවන් ආකාරයෙන් පින්නතුනේ පව් කරන තනත්තාගේ සසර ගමන දීර්ඝ බවත් දුක්ඛිතදායක තත්වෙට ඇදවැටෙන බවත් බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා හරියට අර ගොනා පසුපස යන රියසක වගේ කියලා ගොනා පසුපස යන රියසක කියලා කියන්නේ පින්නතුනේ අපේ ජීවිත කාලේ අපි දන්නවා එදා කාලයේ අපිට පෙනී යනවා ගව සම්පත්තිය පිළිබඳව මේ ගවය තමයි පින්නතුනේ එදා කාලයේ මේ හුඟාදුරට ගොවිතැන් කටයුතු වලට විතරක් නෙවෙයි එදා ගැමි ජීවිතයක් තුලට දියණියට සරණ මංගල්‍යදි පවා පින්නතුනේ ගවය ලබා දීම ඒ කාලවල වල පැවතුණා ඒ අනුව මේ ගවයා කියන සතාගෙන් අපි ගැලක් මේ කරත්ත බැඳලා අපේ බඩු බාහිර ආදී පින්නතුනේ අපි ප්‍රවාහණය කරගනවා. ඒ අවස්ථාවට ගැලෙහි බඳින ගැල නිර්මිත වෙලා තියෙන රෝද දෙකක් නියගහක් සහිතව මේ ගුණා ඇදගෙන යන මේ රියසක කරකැවෙන්නාසේ ගුණා නවතිනකොට පින්නතුනේ රියසක නවතින්නාසේම මෙන්න මේ අපි කරනු ලබන පාපතර ක්‍රියාවලට අපිට සංසාරයේ සැප විපාකව අකුසල කර්මවලට මූණ පාන්ත සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මාන ආනන්දය මම පෙර සංසාරේ කරාපු යම් යම් දුර්වල අකුසල මත මට මේ පිරින්වම් මංචකයේ සිටින මටත් ඒවා විපාක මිදින්නට සිද්ධ වුණා කියලා බලන්න පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන්ලවටම අග්‍රප්‍රාප්ත වෙච්ච එකම උත්තරීතරයන් වහන්සේ උන්වහන්සේගේ හිතේ කැක්කුමක් තිබුණා තුනතියේ කැක්කුමක් තිබුණා මේක කම්ම විපාකජා ආබාධා කියපු ආකාරයට පෙර සංසාරයේ පින්නතුනේ බෝධිසත්ව බෝධි බෝධි සම්බාර ධර්මයන් පූර්ණේ කරන කාලේ කුඩා ගැතවුන්ගම සමග සිටිය කාලේ පින්වතුනි බෝධිසත්ව අවදියේ මාළු මරණ තැනක එතන බලාගෙන හිටපු එකේ අකුසල කර්මයට තමයි අපේ බුදුරජාණන් වහන්සේට ඒ හිතේ කැක්කුම ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ ආදී වශයෙන් පව පිළිබඳව පින්වතුනි විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ කරනවා ඊළඟ කාරණිය තමයි කුසලය කියලා කියන්නේ යහපත් දේවල් යහපත් දේ කියලා කියන්නේ පින්වතුනි අපි දෙපක්ෂයටම අනුන්ට තමන්ට කියන දෙපාර්ශ්වයටම යහපත පිණිස හේතු වෙන යම් ක්‍රියාවක් වේද යහපත් සැප විපාක ගෙන දෙයිද අන්න ඒක තමයි පින්වතුනි සුචරිත වූ ඒ ක්‍රියාම තමයි පිණී කියලා කියන්නේ කුසල කර්මය කියලා කියන්නේ ඒ අනුව මෙන්න මේ කුසලය සංසාරයේ උපනුපංජාති දක්වාම විපාක විඳවනවා බලන්න පින්නතුනි අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ ආනාමාතාව කියලා එක්තරා උපාසිකාවක් සිටියා. මේ උපාසිකාව බොහෝම සත්‍තා භක්තිය ඇතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධම්මරත්නය සංඝයා කෙරෙහි මහා සද්දා ගුණයෙන් යුක්තව කටයුතු කරන්නට යෙදුනා. ඉතින් මේ කානා මාතාවට එක දියණියක් සිටියා. මේ දියණියට පින්නතුනේ සරණ බන්ධනයට හසු කර දෙන වෙලාවේදී එහෙමත් කියනවා නම් සරණ මංගල්‍යයට පිහිටෙන පිවිසෙන වෙලාවේදී කානා මාතාවට දන්වල එවනවා අල්ලපු නගරයෙන් එවනවා අල්ලපු රටෙන් එවනවා රජ්ජුරුවෝ ගෙදරකින් පණිවිඩයක් එවනවා අහවල් දවසට තමුන්නාංශයේගේ දියණියට විවාහ කටයුතු සඳහා කතා කරගන්නට එන්න කියලා එවන් අවස්ථාවේදී පින්නතුනි කානා මාතාවට ලොකු සතුටක් එක්කම මහා සංඝයා වහන්සේ දාණයට වඩිනව gederට කානා මාතාවට මේක දරාගත බැරි සතුටක් බවට පත් වෙන්නට යෙදුනා කොහොම නමුත් පින්නතුනි දම් පිළිගැන්නුවා දම් පිළිගැන්නුවට පස්සේ භික්ෂූන් වහන්සේලා නැවත වැඩම කරන්නට යෙදුනා මේ ආකාරයෙන් පින්නතුනි දවසයි දෙකයි තුනයි හතරවෙනි දවසටත් පින්දපාතේ වඩිනකොට නම් අන්න උපාසකම්මට රතු වින පැනලා බනින්න පටන් ගත්තා අර හාමුදුරන් වහන්සේලාට. පස්සේදී කොහොම කොහම හරි මේ කතා පුවත් නවත්තන්නට බැරි තත්ත්වයටපත් වුණා. ආනා මාතාවට ඒ මාර්ගඵල ලබාගෙන ආවත් පින්නතුනේ සිත තුල ඇතිවෙච්ච ආවේගශීලීත්වය පින්නතුනි නවතා ගන්නට බැරි වුණා. අන්තිමට බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝයා දක්ෂිණ දක්ෂිණ බනින්නට පටන් ගත්තා. මගේ දෝනියන්දගේ විරාහ මංගල්‍ය පවා කඩ වුණේ මේ මහා සංඝයා නිසා කියලා. එවන් අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේට දැනගන්නට ලැබුණා මහා සංඝයාත බනිනවා කියලා දොස් නගනවා කියලා ඒ වෙලාවේදී සිටුවරයාගේ පින්නතුනේ මාලිගාව උඩින් උපාසකම්මාගේ නිවසට පැමිණියා උපාසකම්මට පැහැදිලි උපාසකම්ම බුදුහාමුදුරෝ දැක්ක විතරයි උන්වහන්සේ දැක්ක විතරයි নমස්කාර කරන්නට යෙදුනා බුදුහාමුදුරෝ ධර්මයේ දේශනා කළා අර මාර්ගඵල ලබල දීලා බුදුහාමුදුරෝ සිටුමාලිගාව උඩින් යන්ට ගියා. ඒ වෙලාවේ සිටුවරය දුවගෙන දුවගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා කියනවා ස්වාමිනී බණින තනක් නොබණින තත්ත්වයට පත් කළාද නැහැමා සිටුමනි මම බණින තත්ත්වයක් නොබණින තත්ත්වයටත් පත් කළා මාර්ගඵලයටත් ලක් කළා දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරමින් දෙව්රම් වෙහෙරට වැඩියා ඒ වෙලාවේදී පින්නතුනේ දැන් සිටුවරයා කල්පනා කරනවා එහෙනම් මමත් යහපතක් කරන්න ඕනේ කියලා කානා මාතාව සිටුමාලිගයට ගෙන්නවනවා. අර දියණියත් එක්ක දැන් උපාසකම් කානා මාතාවත් ඒ වගේම අර දියණියත් දෙපළම යනවා. දැන් උපාසිකාවට කියනවා මේ තමා මගේ මේ පුතණුවන්ට මේ මේ දියණිය සරණ පාවා දෙන්න කියලා ආනාමාතාවට හේ මලක් තිබුණාසේ බොහෝම සන්තෝෂ භාවයටපත් වුණා. මෙන්න මේ කතා පුවත තුලින් මම සඳහන් කරන්නට යෙදුනේ යම් කර්ම බලවේගයක් කර්ම ශක්තියක් සංසාරයේ විපාක දෙනවනම් අම්මා විපාකාවත්තන්තේ විපාකෝ හෝති සම්භවෝ බුද්ධ දේශනාවට අනුව පින්නතුණී මේ කර්ම ශක්තිය කියන එක අපි සිතෙන් සිතලා කයින් ක්‍රියාත්මක වීමත් වචනයෙන් කතා කිරීමත් මේ තුنين ලබන නරක හෝ හොඳ හෝ දෙක පින්වතුනි සංසාරේ අපිට ගමන් කළ විපාක විඳවනවා. ditta ධම්ම වේදනීය වශයෙන් මේ ලෝකයේදී විපාක විඳවනවා. බලන්න පින්වතුනි ඌරු වැද්දාගේ කතාව දිහා බලනකොට ඒ වගේම දෙවිදත්තර තෙරුන් වහන්සේගේ චරිත් දිහා බලනකොට මේ මේ ditta ධම්ම වේදනීය වශයෙන් විපාක දෙන කර්ම ශක්තිය අපිට පැහැදිලි වෙනවා. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය කාලේ මේ දෙවි දෙවිදත්තර කියන තෙරුන් වහන්සේ පින්වතුනේ එදා පොම් එදා අර කච්චපුට තේරිවාණිජ ජාතකයෙන් ආරම්භ වෙච්ච මේ වෛරය උපනුපංජාති දක්වාම සසරේ මේක ගමන් කරමින් ඇවිල්ලා ලෞතුරා බුදු පදවිය ලබාපු ඒ උත්තම බුදුරජාණන් වහන්සේගේ අන්තිම ඒ භවය තුලදිත් ඒක මේ වෛරය දිගට ඇවිල්ලා දෙවිදත්තර නොඑක ආකාරයෙන් මහා සංඝයා බේද කළා ඒ වගේම පංචානන්ත මහා පාප කර්ම අත්කර ගන්නට යෙදුණා ඒ වෙලාවේදී බලන්න පින්වත්නි අවසාන මොහොතේ උදා වෙනකොට දෙවිදත්තරට බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ඕන වුණා නමුත් බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්දය අද එනවා මම දකින්නට දෙවිදත්තර නමුත් දෙවිදත්තරට මාව දකින්න බැහැ කිව්වා. ඒට හේතුව තමයි මෙයා සංසාරේ කරාපු මහා අකුසල කර්ම මෙයාට විපාක වින්දන නිසා කෙසේ හෝ වේවා පින්නතුනේ එදා බූරුවැද්දගේ කතාව දිහා බැලුවත් බලන්න පින්නතුනේ ඒ පාපතර වූ ඒ ඒ වැද්ද මොකද්ද කරන්නේ පින්වතුනේ අරත්නේ තමන්ගේ බඩගෝස්තරය රැක ගැනීම තමන්ගේ උදර පෝෂණය පිණිස මේ ඊ타මත්ම මේ අහිංසක සත්තු මරාගෙන මේ මේ භුක්ති විඳින වෙලාවේදී ඌර අරගෙන ඇවිල්ලා මහාත්ම ලෝධිය වැනි වූ උණු වතුර වක් කළා උඩට කට අරවලා මේ ආදී වශයෙන් දස දුක් විඳවලා පින්නතුණී මරන්නේ දවසක් මේ ආකාරයට කටයුතු කර දවසක් දෙකක් විතරක් නෙවෙයි මුළු ජීවිත කාලෙම මේ විදියට සත්ව ඝාතනාදීන් මේ ඌරු වැද්ද පින්නතුණී කටයුතු කරන්නට යෙදුණා. දෙවුරම් වේරේ පසුපස්සේ දා ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවුරම් වෙහෙරේ වැඩ ඉන්නවා. ඒ දෙවුරම් වෙහෙර පිටිපස්සේ තමයි මේ ඌරු වැද්ද මේ අපරාධ කරන්නේ. බලන්න පින්නතුණී මේ මදුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති මේ කියපු ආකාරයට පින්නතුනි අර මේ ඌරු වැද්ද පින්නතුනි ජීවත්ව සිටිය කාලේ අර සත්තු මරාගෙන ඌරන් මරාගෙන බොහෝම සතුටෙන් ජීවත් වෙන්නට යෙදුණා නමුත් මෙයාගේ කර්ම ශක්තිය මෙයාට විපාක විඳින්නට කාලේ ආවා. අන්තිමට මොකද්ද වුනේ පින්වතුනේ? කරන කටයුතු සියල්ලක්ම එයාට කර කියා ගන්නට බැරි තත්ත්වයටපත් වුණා. පත් වෙලා ඉවර වෙලා පින්නතුනේ තමන්ටම ඇවිද කියා ගන්න බැරි තත්ත්වයටපත් වුණා. තමන් ආශ්‍රය නිස්සය කරපු තමන්ගේ සහායකයෝ එක්කෙනෙක්වත් නැති වුණා. අවසානයේ පින්නතුනේ අර එදා ඒ ඌර මරණ වෙලාවේදී ඒ ඌර කෑ ගහපු ආකාරයට මේ මේ ඌරු වැද්දටත් පින්නතුනේ අඬන්න කෑ ගහන්නට සිද්ධ වුණා. දවසක් බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ පිරිවරාගෙන පින්නතුනේ අර ඌරු වැද්දගේ නිවස ළඟින් යනකොට ඇහෙනවා ඌර කෑ ගහන්නාසේ හඬනවා. බුදුරජාණන් වහන්සේ මහා සංඝයා වහන්සේ බණවල ආනවා මොකද මහණෙනි මේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙතෙක් කාලයක් තිස්සේ අරවැය වැද්ද ඌරන් මැරුව මැරුවා මරලා නමුත් අද බලන්න කර්ම ශක්තිය විපාක විඳවනවා. ඔව් මහණෙනි මේ සංසාරයේ කරනු ලබන යම් අකුසල කර්මයක් වේද අකුසල ක්‍රියාවක් වේද ඒව සංසාරයේ විපාක විඳින්නට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් ගෙනහැර දක්වනවා. දෙනගෙන් දොවන ලද කිරි එවලෙහි නොබිදෙන්නා සේම පින්වතුනි අපි දන්නවා අපේ ජන ජීවිතය තුල අපි ගත කරනකොට පින්වතුනි අපි සෑම මේ මේ ජීවිතයවලට ශරීර පුෂ්ටිමත් කරගන්නට ඒ වගේම අපි ජීවත් වෙන්නේ පින්වතුනි කිරි බොයි බීම තුලින් තමයි මේ කිරි ලබාගන්නේ පින්වතුනි හරක්ගෙන් අපි ලබාගන්නේ දෙනගෙන් අපි ලබාගන්නේ බලන්න මේ දෙනගෙන් ඒ දොවාගත්තු කිරිතික පින්නතුනි එකපාරට මිදෙන්නේ නැහනේ අපි ඒ දොවාගත්තු කිරිතික හත්තියකට බහාලා ලිප මත තියලා උණු කරගන්නට ඕන ඊට පස්සේ පින්නතුනි ඒ බහාපු ඒ මේ කිරිතික නිවුණට පස්සේ පින්නතුනි මුහුන් දාන්නට ඕන එක මිදෙන්නේ මෙන්න මෙවන් ආකාරයෙන් කරගත්තොත් තමයි පින්නතුනි අපිට නිසි කිරිහත්තියක් හදාගන්න පුළුවන් වන්නාseම අර අපි සංසාරයේ කරනු ලබන පාපතර ක්‍රියාදාමයන් අන්න අර කාලච්ඡේදයේ වෙනකොට විපාක විඳින්නට සිද්ධ වෙනකොට පුජ්‍යලයාට විවිධාකාරෝ රෝගා කම්ම විපාකජා ආබාධා කර්මගත රෝගා බාධවලට මූණ පාන්න සිද්ධ වෙනවා අන්තිමට පින්නතුනේ බලාපොරොත්තු වෙන්නේ අන්නර කරාපු අකුසල කර්ම මයිද කරාපු අකුසල කර්ම වලට විපාක විඳිනකට පින්නතුනේ දුක අසබාලෝ දුක්ඛං නිගච්ඡති දුකට පත්වන්නට හේතු වෙනවා ගබ්බ මේකේ uppajjanti nirayam papa kammino සග්ගං සුගතිනෝ යන්ති පරිනිබ්බන්ති අනාසවා ඒ අනුව අපේ පින්වතුනි හොඳ දේ කළොත් අපිට නිර්වාණාදිගමයට යන්නට පුළුවන් පව්කම් කළොත් සතර අපා දුකට හේතු වෙනවා ඒ නිසා කල්පනා කරගන්න සදහවතුනි මේ අපි කරනු ලබන සෑම ක්‍රියාවකටම හොඳ හෝ නරක සෑම ක්‍රියාවකටම අපට සංසාරේ කර්ම ශක්තියකට මූණ පාන්න සිද්ධ වෙනවා මේ කර්මයට අනුව මේ සංසාරයේ දුක්ඛාජාති පුනප්පුනං අපි සංසාරයේ දුක් විඳමින් පින්නතුනේ උපදිනවා උපදිලා ඉවර වෙලා ගබ්බ මේකේ මව් කුසක් තුලට උප්පත්තිය ලබනවා ඒ උපදුනා වූ මව් කුස තුලත් දුක් විඳින්නට සිද්ධ වෙනවා නිරයම් පාප කම්මිනෝ ඇතැම්මය පින්නතුනේ මහා අකුසල සංජීවාදී අටමහා නරකයේ ගිහිලා උප්පත්තිය ලබනවා සග්ගං සුගතිනෝ යන්ති හොඳට පින් දහම් කරපු සදහවත් ඇත්තෝ දිව්‍ය මනුෂ්‍ය කෙලවර නිවන් සාක්ෂාත් කරගන්නට හේතු වාසනාව ලැබෙනවා. එහෙමනම් පින්නතුනි අපි කල්පනා කරන්නට ඕන. අපි කරනු ලබන කුසල කර්ම සියල්ලක්ම පින්නතුනි සමාසන්තකව ආවේනික වූ නිදානයක් මෙන් සංසාරේ ගමන් කළා. තමා අත් නොහැර යන සෙවණැල්ලක් මෙන් ඡායාව අනපායිනී තමා අත්නොහැර යන සෙවණැල්ලක් මෙන් තමා පසුපස ගමන් කරනවා එහෙමනම් දැන් කල්පනා කරගන්න සදාවතුනි මා මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින් ඊ타මත්ම උදාර පුණ්‍ය ඵලයක් අත් කරගන්නට යෙදුනා මේ උදාර පුණ්‍ය ඵලය ඔය ඇත්තන්ටත් නමින් මිය ගියා වූ සෑම සුලදනාටමත් දෙව් මිනිස් සප කෙලවර අමා මහ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නට මේ ධර්මානුශාසනාව හැමදෙනාටම නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා සාදු කියන්නේ